ඊ දවසට තිබිලා තියෙන මේ නිවන් මාර්ගය. පස්සේ තමයි පස්චිම බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 20 ඇතුළත ආපු ආපු හැම කෙනෙක්ම නිවන් දැකලා තියෙනවා. ශිෂ්‍යාන ශිෂ්‍ය පරම්පරා තිබිලත් නැහැ. පිරිවෙන් විහාර ස්ථාන තිබිලත් නැහැ. බුදුචානන්සේ කට්ටි ඇරන තැන් තැන් වලට බණ කී කිය ඇවිද්දා. දෙවෙනි අවුරුදු 25 20 ගියාට පස්සේ තමයි මේ ජේතවනාරාමේ සවැත් නුවර පටන් අරගෙන සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ආදී ස්වාමීන් වහන්සේලා පිරිස් හරි ගස්සගෙන මේ බණ කියාගෙන යන්න පටන් අරගත්තේ. දැන් මේක මේක ආයතනගත වෙලා තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ආයතනගත වීම පටන් ගත්තේ බුදු දනසේ වැඩ ඉන්න කාලෙම. නමුත් මේ ආයතනගත වීම යද්දී <clears throat> මේ වහලෙ තෙමෙනවනම් වහලේ වතුර වැහෙනවනම් මේක පුස්කනවනම් මේක වහන්න නැතුව ඉදිරියට ඒ සඳහා මේ මේ තමන් තමන් රකින්න එක ඇර කවුරුත් අපිට බුද්ධහම කියලා දෙයි කවුරුත් අපිව නිවන් දක්කාවේ කවුරුත් අපිව මේ මේ රිලව් බඩ බැඳගෙන පැටව පයින්නා වගේ අපිව බැඳගෙන බඩ බැඳගෙන නිවන්ට ගෙනියන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ උපමාව පෙන්නලා පෙන්නලා තියෙන. ඒක සඳහා අපි දැනටම මේ පුංචි වයසේදීම ටික ටික ටික ටික මේක පුරුදු කරොත් අපිට තියෙන ඇතුලේ රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඇතුලේ පිරිසුදු භාවයක් තියෙනවා, ප්‍රභාස්වරයක් තියෙනවා. මේ අසත්පුරුෂය ඇසුරු කරොත් බෑ කියන කට්ටිය ඇසුරු කරොත් කවදාකවත් අපිට හිතෙන එකක්වත් නැහැ. මටත් මේක සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි. මගේ මේ මට මේ ප්‍රධාන අමාරුතාවල් වලින් පොඩි ආම්දුරනේ බුද්ධෝත්පාද කාලේ කියන අමාරුකම අපිට ලැබිලා තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභය කියන මේ දුර්ලභ දේ අපිට ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය කියන එක තමයි ඔය හුස්ම හතරක්වත් බලන්න පුළුවන් කියලා කියන්නේ. ඒකට සද්ධර්ම ශ්‍රවණිය තියෙනවා. හැබැයි මේ හුස්ම ගන්න හැටි බලන්න පුළුවන් එකට තමයි අපි ධර්මයේ කියන්න ඕන ඕ නැතුව මේ පොත් ඔක්කොම කටපාඩම් කරලා ත්‍රිපිටක ධාරි වෙන එක නෙමෙයි. ඒව නරක නෑ. සත්පුරුෂෝ ඉන්නවා. මේ අවුරුදු 40 මං S2ට අමතරව තවත් ඇහක් බාහ ගහගෙන හිටියේ. එන්න එන්න වැඩි වෙනවා පොඩි හාමුදුරනේ. එන්න එන්න වැඩි වෙනවා. බණ භාවනා කරන්න ඒකයි මම ওই ප්‍රශ්න 20ක් මෙහෙන් ඇහුවත් ඔය zoom එකට ඉඩ දෙන්නේ පොඩි හාමුදුරු දැනගන්න ඕනේ මෙහෙට නාවට බර ගාන පිට ඉඳලා භාවනා කරලා අපිට වාර්තා එවනවා. එතකොට පේනවනේ මේ මිනිස්සු දහසකුත් රස්සාවල් කරන ගමන් පෙට්‍රල් පෝලිමෙත් ඉන්න ගමන් ගෑස් නැති වුණාට කොරෝනා තිබුණත් ගෙවල් දොරවල් භාවනා කරනවා. බැරි නෑ. බැරි නෑ. නමුත් ඒක මේ ඇතුලෙන් ආවොත් මා තුලත් නිවන් දකින්න පුළුවන් ශක්තිය තියෙනවා. කවුරු ඇවිල්ලා මොන විදියට කෙරුවත් මං හැකි සංඥාවෙන් කරන්න නම් අපි දැනගන්න ඕනේ කල යුත්තට වැඩිය නොකල යුත්තක් තියෙන මේ ගේ දෙමෙන්න දෙන්න එපා. කාය වච කාය දුස්චරිත ඒව සතෙක් මරනවා කියන්නේ අමාරු වැඩක් නේ. අකුසලයක් කරනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. මම නොමරයින් එක. කාට හරි ඇඟිල්ලක් දික් කළා හරි අතපය දිගලගේ තැකිද මම සතෙක් නොමර හිටියොත් මේ කතා ධාරණ දෙන්නේ නැහැ. එහෙම කරන්න අපි කොහොම හරි උඹලව හතෙක් මරවනවමයි කියලා එන්නේ හැමතුනේ කවුරක්වත්. බය වෙන්න එපා. Taman තීන්දුවක් කරගත්තොත් මං කවදාවත් හොරකමක් කරන්නේ නැහැ කියලා. ඒකට බාධා කරන්න හොලඟක්වත් නැහැ. මොකද නොකර ඉන්න එකක් නෙති ඉන්නේ මේක මේ කෑකොස්සන් ගන්න දෙයක් නැහැ නේ. මම කාමීත්‍යාචාරය කරන්නේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ කිව්වොත් කවුරක්වත් එන්නේ අපිට ගැටෙන්නේ. එන්නේ සත්තු මරන්න ගියොත් තමයි ගැටුම එන්නේ. හොරකම් කරන්න ගියොත් තමයි ගැටුම එන්නේ. කාමීත්‍යාචාරය කරන්න ගියොත් තමයි ගැටුම එන්නේ. නිසා කවුරු හරි කියනවා නම් මට ගැටුමක් තියෙනවා ප්‍රශ්නක් තියෙනවා බාධාවක් තියෙනවා කියලා එයා දුස්චරිතයක් තියෙනවා එයාගාව. දුස්චරිත නැතිව සුචරිතයට යනකොට තියෙන හොඳම ලකුණ තමයි කොහෙන්වත් බාධා ඉන්නේ නැහැ. බොරු කේලම් ඉස්සචන පරිසචන කිව්වොත් නේ ලෝකේ අනවබෝධයක් සහ මේ sannivedanaye බාධාවක් එන්නේ. නිස්සද්ද හිටපු කෙනෙක්ගෙන් කාදා ප්‍රශ්න කියලා තියෙනවද? එන්නේ මේ දවස් තුනේම ඉඳලා බලන්න අපි මේ සතිමත් වෙන්න ගියොත් ඒක කෑකොත්තම් ගන්න දෙයක් නැහැනේ. වතුර ටිකක් බොනකොට සතිමත් වෙන්න පුළුවන්කට කියාපාන්න දෙයක් නැහැනේ. දාන ටික වන්දනකොටත් අපිට සතිමත් වෙන්න පුළුවන්. ඒකට කියාපාන්න දෙයක් නැහැනේ. කොච්චර හිත පිට ගියත් ආපහු අරමුණට ගන්න පුළුවන් කියකට කියාපාන දෙයක් නැහැනේ. අපි මෙතනදී කියනවා කියාපාන්නේ කියලා. මෙතන කියන එක හෙලි කරන්න, ඒක මතක් කරන්න. මතක් කරන්න කරන්න අපිට ශක්තියක් ලැබෙනවා. මේ සද්ධර්මයේ නැත්තම් මේ ඉගෙනීම, එහෙම නැත්තම් මේ ආරක්ෂා ආරක්ෂාව කරන්න ගියාම කිසිම කෙනෙකුගේ බාධාවක් නැහැ. මේ අවුරුදු 20ක විතර, 30ක විතර කරලා බලලා මම මේ කියන්නේ වෙන ওই රණ්ඩු කරන දේවල් වලට කිව්වොත් හැමතැනම බාධාවල් මේ බුදුහාමුදුරු කියපු පාරේ ඒක කිසියම් තැනක බාධාවක් නැහැ. කිසිම තැනක ඝර්ෂණයකුත් නැහැ. සුන්දර ගමනක් තියෙන නිසා බුදුහාමුදුරන්ට අපි සුගත සුගත කියන නමක් දීලා තිනවා. බුදුන්සේ මේ ඔක්කොම අමාරු තන්තියේදී සුන්දර ලෙස ගමන් කරපු හිනහ වෙවි ගමන් කරපු උත්පෙන්නාංශේ නමක්. නිසා බාධාවල් බාධාවල් වෙන්නේ ආන්නේ විතර බැලුවොත් මේ ඇතුලේ තියෙන ප්‍රභාසර හිත මම පුංචි කතන්දරයක් කියන පොඩි ආමතරෝ දාන්න කතන්දරයක් මතක් කරලා දෙන්න ඕන නිසා අපි දන්නවා කරාඹුවක් හරි මේ මුද්දක් හරි මොකක් හරි වතුර දාන්න ගියාම මේක රත්තරන් මතුවෙන්න අර රත්තරන් වතුර දාන මාස කොච්චර මැද මැද මැද මැද ඉන්නවද අර අවුරුදු 4 5ක් කච්චල් බැඳිච්ච ඒ රත්තරන් භාණ්ඩේ එයා හතර සැරයක් වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා දාලා දාලා දාලා දාලා අමෝතු විජිත මන්දිරම් මැදලා සම්පූර්ණ ඒක රත්තරන් පහට එනකන් රත්තරන් වතුරේ දාන්නේ නැහැ. මොකද රත්තරන් වතුර අල්ලන්නේ හොඳට මැද්දේ නැත්තම්. නමුත් අහලා තියෙනවානේ සේරි වාණිජ්‍ය ජාතකේ. සේරි වාණිජ්‍ය ජාතකේ මේ බුදුරජාන් වහන්සේ ඒ කක්ෂපුට කියන දේවදත්ත චරිතයයි සේරි වහන්සි කියලා කියන්නේ කඩේක දාගෙන බඩු විකුණන නෙවෙයි පොට්ටනිය අරගෙන ඇවිදිනවයි කියන එකයි සේරි වහන්සි කියලා කියන්නේ. වහන්සි කියලා කියන්නේ වෙලෙන්දා. සේරි කියලා කියන්නේ ස්වෛරි. යා තැනකට බැඳිලා නැහැ. අපි පොට්ටනි වෙලෙන්දෝ කියලා කියන්නේ. ඒ වගේ කට්ටිය. මේ දෙන්නම කදාවල් විකුණ විකුණ ඇවිදිනවා. සේරි වහන්සි කියන්නේ නම නෙවෙයි ජාතකයට දාලා තියෙනවා. මොකක්ද නමක් තියෙනදී. අරයට කක්ෂපුට කියලා කියන්නේ. ඒ කක්ෂපුටේ යනකොට බංකොලොත් වෙච්ච ගෙදරක. ඒ කියන්නේ ලංකාව වගේ දැන් ලංකාව බංකොලොත් කියලා තමයි රටේ කියලා තියෙන්නේ. බංකොලොත් වෙච්ච ගෙදරක පුරි බබෙක් ඉන්නවා දුවක්. එයාට හරි ආසයි මේ පොඩි උන් ආසයිනේ වලලු දාන්න. කෙල්ල විශේෂයෙන්ම. ඒතර වලලුකාරයා ගේ ඉස්සරහන් යනකොට මේ අයිස්ක්‍රීම් හෝන් එකක් ඇහුවා වගේ මේ ළමයා කල්පනා අත්තම්ම අත්තම්ම අත්තම්ම විතරයි ඉන්නේ. අනේ මටත් වලලක් ඕනේ මටත් වලලක් ඕනේ මටත් වලලක් ඕනේ. ඉතින් අත්තම්ම දන්නවා වලලක් කන්න දෙන්න තියා මේ දරුවට දවල්ට කන්න දෙන්න දෙයක්වත් නැහැ. මේ දරුවා සෙල්ලමට ඉල්ලනවා වලලු. යාත්තමට බඩ දානවා මේ ළඟේ අම්මා තාත්තත් නැහැ. ඒ දෙන්නම නැති වෙච්චි මේ ළමා අපචාර වලට ලත් වෙච්චි ළමෙක් වෙන්න ඇති. තාම දුකසේ අත්තම්ම ළඟ හැදෙන බබෙක්. ඉතින් අත්තම්ම හිතනවා පොඩි උන්ට ආසයි ඇත්තනේ. ඊට පස්සේ වල්ලු කාලයට කතා කරලා අහනවා පුතේ මට නම් ඔබට දෙන්න දෙයක් නෑ අපේ ගෙදර තියෙනවා මේ දැලි බැඳිච්ච කස්ලෝ තලියක් මම ඒක දෙන්නම් මේ දරුවා බේරන්න බෑ වල්ලු ටිකක් දීපන් කියලා කක්ෂපුට ගන්නවා තලිය අතට අර ගන්නකොටම තේරෙනවා ඉදිකට්ටකින් පවුරු ගාපුවාම මේක රත්තරන් තලියක්. එයා දැනගන්නවා මේක රත්තරන් කියලා කිව්වොත් අත්තම්මට මේ ඔක්කොම දෙන්න වෙනවයි කියලා. ඇගේ තියෙන ඒ කක්ෂපුට කියන්නේ පූක්ෂ කට කියලා කියන්නේ. මහා කට්ට වෙට්ට පිත්තල මිනිහා. ඊට පස්සේ මේ මේ කස්ලෝ තලියකට වල දෙන්න පුළුවන් අපිට. එහෙම කරන්න බෑ. ඕක තියන්න. මං යන ගමන් කැඩිච්ච වල්ලු තිබුණොත් දීගෙන යන්න කාටවත් දෙන්න එපා ඕක තියන්න. මං එන ගමන් එන්නම් කියලා මූ අරකට ඒ හතරන් තලියට අර වලු ටිකක් දෙන එකත් හෙට්ටු කරලා මෙයා යනවා. ඊට පස්සේ අත්තම කියන හරිනේ දුව. උඹ කරබන් හිටපන් ওই මනුස්සයා වෙලඳගෙන යන ගමන් මම ගේ ළඟින් එනවා කිව්වනේ දැන් අපි ඒකට කලිය දීලා කැඩිච්ච වලු දෙයක් හරි කමන්නේ පාසල හරි ගමු. හැබැයි මේක කදාවලු මේ වීදුරු වලු. ඊට පස්සේ ඕන සේරි වාණිජේනවා. අර දරුවා ආය කුලප්පු වෙනවා. ඔන්න අත්තම්ම අර මනුස්සයා එනවා එනන් දීලා ගන්න එක. බලනකොට යා වෙන වලලු කාර්යයක්. ඊට පස්සේ අර මනුස්ස අත්තම්මට කේන්තිත් ඇඳදී මේ දරුවා යන්තම් නතර කර ගන්නකොට ඔන්න තාව හොල්මනක් ඇවිල්ලා. ඊටසේ කතා කරලිනවා මේමයි. පුතේ උට ඉස්සලත් මිනිස්සෙක් ගියාම යන්තම් නලවගත්ත විතරයි. දැන් උඹත් ආවා. අනේ මේ කස්ලෝ තලිය තියාන මට වල්ලු දෙකක් දීපන් දරුවා නැත්තම් මේක නාත කරන්න බෑ. සීරිවාණිජේ ඇවර් ගත්ත ගමන් විදුරු පහුරු ගාලා කියනවා අම්මා උඹට පිස්සුද මේක තනිකර දඹ රත්තරණක්. මගේ මේ මුළු වලලු පෙට්ටියම දුන්නත් විතර කරන්න බෑ. ඒකට අම්මා කියනවා අර ඉස්සර මනුස්සයා කිව්වේ මේක නිකන් කස්ලෝතලියක් කියලා. කැඩිච්ච වලලක්වත් දෙන්න බෑ කියලා. අනේ ඒකට එහෙමනම් උඹ මේ ගණි මේක දුම්මැසේ දාලා තිබුණ තලියක්. දන්නේ මේක රත්තරන් කියලා. මේක අරගෙන බල්බ් ටික දීලා දැන් අර ඉස්සලා ගිය කක්ෂපුට අරකට ඇහ ගහගෙන තමයි ඇවිදින්නේ. මිනිහා රවුම ගාලා විජහාට එනවා ආපහුගේ දෙට ඇවිල්ලා කියනවා කෝ දීනේ ගණින් අර කස්රෝතරිය මං උඹට වල්ලු ටිකක් දෙන්න. කියන අම්මා කියනවා අනේ උඹ වගේ මිනිහෙක් ඒක මේ දඹරතරන් දෙයක් උඹ මේක කස්ලෝතලියක් කරගෙන කැඩිච්ච වල්ලු දෙකක්වත් දෙන්න බෑ කිව්වා. මං ඒක වික්කා. මං විකුල්ලා වල්ලු පෙට්ටියක්ම ගත්තයි කියලා. එතකොට කක්ෂේ කොට දන්නවා පිටිපස්සෙන් එන්න ඇති සේරි වාණිජ කියලා. මෙයා අඹාගෙන යනවා. යනකොට සේරි වාණිජ ගඟ මැදට ගිහිල්ලා ඔරුකාරයත් එක්ක ගඟ මැද පැනලා. අනේ මේගොඩ ඉඳලා කෑ ගහන ඔරුව මේගොඩට පැදපියෝ ඔරුව මේගොඩට පැදපියෝ කියලා අර අර තලිය ගණ්ඩ. නමුත් ඔරුකාරයා ඒගොඩට පැද්දි නේදා තමයි බුදුරජාන් වහන්සේගේ සහ දේවදත්ත අතර හටන පටන් ගන්න වෛරේ. මං කියන්න හදන්නේ ඒක නෙවෙයි. මේ කස්ලෝ තලිය රත්තරන් බව තේරෙන්න සම්පූර්ණ කලියම තලියම පිරිමදින්න ඕනේ නෑ. ඉදි කට්ටෙන් පහුරු ගාපු ගමන් දක්ෂ මනුස්සයට තේරෙනවා මේක තියෙන රත්තරන් කියලා. ඒ වගේ මේ පුංචි හැම හිතක්ම ඇතුලේ රත්තරන් වාජනයක් තියෙන. ඒක පිටින් බැඳිලා තියෙනවා පොඩ්ඩක් අච්චල් බැඳිලා, කහට බැඳිලා. ඒක නිකන් පේන්නේ නිකන් පරණ වෙච්ච දිරච්ච මලකට කාච්ච පාත්‍රයක් වගේ. මේක දඹරත්තරන්.